පාලි සිංහල අධ්‍යනාංශී මහාචාර්ය ජයන්ත අමරසිංහ අයිබන් සුබනසන ප්‍රිය ශ්‍රාවකයන් පසුගිය සතියේ රසංගිනී වැඩසටහනෙන් අපගේ ඇගයීමට පාත්‍ර වුණේ මෑතකදී අපත්‍රින් සමුගත් ශ්‍රේෂ්ඨ චින්තකයෙකු වන ආචාර්ය අමරදාස නිරසිංහ පිළිබඳවයි. ඔහුගේ ශාස්ත්‍රීය සේවාව කෙටි කාලයකට සීමා වූ වන්නේවිලි වැඩසටහනකින් ඇගයීම ලක් කිරීම ඉතා අසීරු ප්‍රයත්නයක්. මක්නිසාදයක් ඔහුගේ සක්‍රීය ශාස්ත්‍රීය සේවය වසර 60කටත් වැඩි කාලයක් මෙහිදී යන්නක් බැවින්. අප මීට පෙර රසායනික වැඩසටහනකින් පෙන්වා දුන් පරිදි අමරදාස විරසිංහ නාමය සහ ලංකාවේ පළවන සංස්කෘති නිමිති උසස් ගණයේ සංග්‍රහ අතර පවතින්නේ අයින්ද්‍රිය සම්බන්ධතාවක්. සංස්කෘති සංග්‍රහව ලංකාවේ විවිධ ප්‍රදේශවල විසිරී පැවති ජන කවි වරින් වර ප්‍රකාශයටපත් කළ බව ඔබට පැවසුවා. ඒ පරිව ඇතැම් ජන කවි ශ්‍රී ලාංකික සංගීතඥයන් තමන්ගේ සංගීත පරිශන මූලාශ්‍ර වශයෙන් උපයෝග කරගත් අවස්ථා තියෙනවා. මහාචාර්ය සුචිත්‍ර මිත්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේ ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව එගේ සහායෙන් සංස්කෘති සංග්‍රහයේ පළ වූ සුප්‍රකට නැලවිලි ගීයක් ගායනා කළා. දැන් ඔබට ස්වරණය කරන්නට අපි අවස්ථාව උදා කරන්නේ ඒ දුර්ලභ සංගීත නිර්මාණය. පතල බලතේ සිරි කුඳරි දාරේ පතල බලතේ සිරි කළා වගේම ලංකාවේ රජරට ප්‍රදේශයේ පැවති ජනකවි විශාල සංඛ්‍යාවක් එක්සස් කොට පරික්‍රීමට සූදානම් කොට තිබුණා. ඒ කිසියම් භාගයකට ඔහු අපේක්ෂා කළ පරිදි එම අප්‍රචලිත රජරට ජනකවි කෘතිය ප්‍රකාශයට පත් කරන්න ලැබුණේ නැහැ. එසේ ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව උදා වුණා නම් ඒ ලංකාවේ පළමු ප්‍රථම විධිමත් ශික්ෂණයකින් යුතුව ශාස්ත්‍රීය ප්‍රතිමානයන්ට අනුකූල වූ කෘතිය වශයෙන් අපට දැක ගැනීමට තිබුණා. සංස්කෘති සංග්‍රහව ආරම්භ කළ මුල් වකවානුවේ සිටම ඔහුට තරුණ විද්‍යාර්ථීන්ගේ දායකත්වය එම සංග්‍රහවට ලබා ගැනීමට හැකියාව තිබුණා. එසේ සංග්‍රහයට දායකත්වය ලබාගත් එක් විද්‍යාර්ථියෙක් වන්නේ ගණනාතු දේශිකර. 1956 වර්ෂයේදී අමරදාස වීරසිංහ ගණනාත ඔබේසේකර සමග එක්ව සුප්‍රකට නෝවේජියානු නාට්‍යකරුවෙකු වන හෙන්රික් ඉබ්සන්ගේ ඩොල්ස් හවුස් නැමැති නාට්‍ය කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කළා. 1956 සිංහල වේදිකා නාට්‍යයේ ඓතිහාසික සංසිද්ධියක් සලකනු කර වසරක්. ඒ තමයි මහාචාර්ය ඉදිරිවීර සරච්චන්දයන්ගේ මනමේ නාට්‍ය වේදිකාගත වීම. එන බලන විට අමරදාස වීරසිංහ නාට්‍ය කලාව පිළිබඳ දක්වන උද්‍යෝගය ඉතාමත් අතීතයකට දිව යනවා. පුරෝගාමී නාට්‍යකරුවන් නාට්‍ය නිෂ්පාදනය කරන අතරේ අමරදාස වීරසිංහ තරුණ විද්‍යාර්ථීන් සමග එක්ව ලෝක නාට්‍ය කලාවේ විවිධ ප්‍රවණතා නියෝජනය කළ නාට්‍යකරුවන් සිංහල නාට්‍ය රසිකයන්ට හඳුන්වා දීමට විශිෂ්ට පුරෝගාමී මෙහෙයක් ඉටු කළා. සංස්කෘති සංග්‍රහව ආරම්භ අවස්ථාවේ සිටම අමරදාස වීරසිංහ සමකාලීන සිනමාව පිළිබඳව විචාර සම්පාදනයේ අර්ථවත් සිනමා ਵਿਚාරයක් සඳහා දායක වුණා. සිංහල සංස්කෘතිය දූපතකට සිර නොකොට විශ්ව සංස්කෘතිය සමග සම්බන්ධිත පුරුල් අවකාශයකට විවර කිරීමයි අමරදාස වීරසිංහගේ දැක්ම වුණේ. මේ දූතේ නාදමය අර්ථ ප්‍රකාශනයක් මේ අවස්ථාවේ ඔබේ වින්දනය පිණිස ඉදිරිපත් කරන්නේ අමරදාස වීරසිංහ විශ්ව සංස්කෘතිය සමග ලාංකික සංස්කෘතිය සම්බන්ධ කිරීමට මුණගැසීමට දරු ප්‍රයත්නය යලි සිහිපත් කරමින් कश्चित् कान्ता कश्चित् रामगिर्याश्रमेषु का විචාරයක නියලුම් නිද්දකෙක් විදියටත් විශාල කාර්යභාරයක් ඉටු කළා. ඔවුන් වරින් වර ලියනද ලේඛන සමුදාය 1953 සිට 2010 දක්වා වර්ෂවල පළ වූ සංස්කෘති සංග්‍රහ කලාපවල අන්තර්ගත වුණා. ඉන් ඇතැම් ලිපි වෙනම ග්‍රන්ථ ලෙස ප්‍රකාශයටපත් වුණා. සංස්කෘති විසිරෙන සංවත්සරය වෙනුවෙන් පළ කළ කැඩපතක් නැති ජාතිය එබඳු සමාජ විචාර අන්තර්ගත කෘතියක්. 1977න් පසුව ඇති වූ සමාජ සංස්කෘතික විලෝපනයන් සම්බන්ධයෙන් මහාචාර්ය ඉදිරිර සරච්චන්ද්‍ර විශ්වන්තර නාට්‍ය රචනා කිරීමෙන් සහ ධර්මිෂ්ඨ සමාජය නැමැති සමාජ විචාර ප්‍රන්තය රචනා කිරීමෙන් ප්‍රතිචාර දක්වූ ආසේම අමරදාස වීරසිංහ සොකීය ලිපි ලේඛන මගින් එම සංවාදය ඉදිරියට පවත්වාගෙන ගියා. ශාස්ත්‍රීය දායකත්වය මෙන්ම විචිත්‍රවත් එකක්. ඔහු වෘත්ති ජීවිතය ආරම්භන්නේ ඉංග්‍රීසි උපගුරුවරයෙකු ලෙසින්. දෙයන්දර රජයේ පාසලින්. ඉන්පසු ලංකාවේ විවිධ ප්‍රදේශවල පාසල් රැසක ඔහු ගුරු වෘත්තියේ නියුණා. පසු කලෙක ස්වාමී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය පර්යේෂණ සහකාර වශයෙන් සේවය කොට පසුව ඇමරිකාවේ ඉන්ඩියානා විශ්වවිද්‍යාලයේ ජනශ්‍රති පුස්තකාලයේ රෑන්ෆීල්ඩ් පුස්තකාලයේ පුස්තකාල සහායක වශයෙන් සේවය කළා. ඉන්පසු කලක් ඇමරිකාවේ කැබ්බිනි විශ්වවිද්‍යාල විද්‍යාලයේ සමාජීය විද්‍යා පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කොට තිබෙනවා. 1970 වර්ෂයේ රුහුණ විශ්වවිද්‍යාලය ආරම්භ කළ මකවානුවේ එහි ප්‍රථම සිංහල අධ්‍යයනශ ප්‍රදාන සහ ප්‍රථම මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨාධිපති යන තනතුරු ඔහු දරුවා. විශ්වවිද්‍යාලයකින් සිය ජීවිතයේ මුල් කාලයේ අපේක්ෂා කළ පරමාර්ථ සහ 1970 දශකයේ අගභාගයේ ස්ථාපිත විශ්වවිද්‍යාලවලින් ඉටු කළ හැකි කාර්ය පිළිබඳ ඇති වූ සංශය නිසාද ලංකාවේ නික්ම ගොස් නැවතත් ඇමරිකාවේ විශ්වවිද්‍යාල අනුබද්ධ ශාස්ත්‍රීය වගකීම් දරුව ආචාර්ය අමරදාස වීරසිංහ සත්‍ය ප්‍රත්‍ය ජීවිතයේ නිමකොට නැවතත් ලංකාවට පැමිණ 2001 වර්ෂයේ සංස්කෘති සංගරාව පුනර්ජීවනය සඳහා සුඛී ජීවිතය කැප කරනවා 2001 වර්ෂයේ නැවත වතාවක් සංස්කෘති සංගරාව 18 වෙනි කලාපයෙන් ආරම්භ කරලා ඔහුගේ අභාවය දක්වාම එම සංග්‍රහව සතිය ධන පරිත්‍යාගයෙන් සහ ශ්‍රම පරිත්‍යාගයෙන් ඔහුගේ පුරෝගාමීත්වයෙන් පවත්වාගෙන ඒම ඔහුගේ ජීවිතයේ කැපී පෙනෙන විශේෂත්වයක්. මුල් කාලයේ සංස්කෘත සංග්‍රහ වටා එක්රොක් වී සිටි ශිෂ්‍ය ප්‍රජාව මේ වන විට උපකාරක පන්තිවල සරණ පතන පිරිසක් බවට පත් වී හමාරයි. ඒ වගේම විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර හදාරන විද්‍යාර්ථීන් පවා තමගේ දේශන සටහනට පරිබාහිර වෙන අතිරේක ග්‍රන්ථ පරිශීලනයෙන් ඉවත් වී සිටියේ. ඒ නිසා සංස්කෘත සංග්‍රහව දෙවනවරට 2001 වර්ෂයේ 18 වෙනි කලාපයෙන් නැවත ආරම්භ කරන විට ආචාර්ය අමරදාස වීරසිංහට එම සංග්‍රහව පෙරතරම් පුළුල් ග්‍රාහක පිරිසක් කරා ගෙන යාමට හැකියාවක් ලැබුණේ නැහැ. මොනදයක් ඒ නිමිත ලංකාවේ තහවුරු වී පැවති ශාස්ත්‍රයට ලැබි නොවන සමාජ මත පිටාව හේතුනේ. ඔහුගේ අභාවය සිදුවන්නේ මෙතරම් පරිශ්‍රමයක් දරා වර්ධනය කළ පෝෂණය කළ සංග්‍රාම සුඛී ජීවිතයේ කොටසක් මෙන් සුඛී ධනපරිත්‍යාගයෙන් ඉමහත් කැපවීමෙන් අසුවෙන් පවත්වාගෙන යාමේ අනු වසරකට ආසන්න කාලයේදී එම කාර්යයේ නිමග්නව සක්‍රිය ලෙස සිටියේදී ආචාර්ය අමරදාස දිවසිංහන් ජාතිය සමුගන්නේ. ඔහු ලාංකික සංස්කෘතිය පෝෂණය උදෙසා ඉටුකල දායකත්වය ඉටුකල මෙහෙය ශ්‍රී ලාංකික සමාජය ඊට අවශ්‍ය නිසා ගෞරවය පිළිදීමෙන් අගය කළා යන්න අදටත් අපහන් වේ කැටුවක් වශයෙන් ශේෂව පවතින්නේ. අදට පෙර ලැබී තිබෙන ගොල් කාලය මෙතකින් සමත් වෙනවා. එහෙත් රසංගලී වෙනසරණකින් හමුවීමේ අපේක්ෂාවෙන් අදට මේ සමුගන්නවා. රසංගලී සංකප්පණය පිළිබඳව සහ චෝදනා ලියන්න අප වෙත. රසායනජලි නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ හත. රසායනජලි නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ හත. රසායනජලි ඉදිරිපත් කළේ රෝහණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදනයේ රාජිත දිසානායක